ಆಡಿಲಿಂಗಲಿಂಗುನನ್ ಮಥುರ ನಿವೇಲೆ ನಾಮರ ತಲ್ಗೆ ದಿವಲ ತದರಕ ಅಂದಿನ್ನಿಲೆ ನಿರಿ ಕರಲ್ ಮೂಲ ಕವಿತ ලෝක ජය පංගපත නින්දිතව කෙලපු මංචක ලම්බකව මුදුකට කිරුදුන් නන්දරන අම්බලම අන්ද කතලක උසිංහ දජ පකටද ලන රට නිවි පර ගෑතියලු දූලි රට මත තව තවත් සිටිය ගින්න මැද නිදිය විටක තමිලී නිවාසියට මුල සොද ඇදල ගතේ රදික මරබියත් පටකලා පරකාසිය හිමි රටේ දේශාලය එක පලියක් ඇටය ගොම තැලියක් දනව වරපා ගන්න සියලුම සිනබර සිතුවිලි මැරුව විරුව සිකුරාදා තරණ ගැසු ආධිපති පරලවෙන්න වෙඩි වැසි මරණයක් සරණ යන්න එක් නැලුඹ කතු ඇකි විරම නැත්ත ජනපති උවම ගන්න ලෙයින් වැඩි සිරම ඇත්ත කියම යන්න රූඩි උඹගේ කවි ඇති කඩු පුල රත් වෙනකන් නිති පොත ගිනි බත් වෙනකන් තව ඉඳපල්ලා සද්ද නැතුව තෙලිතු ඩෙලේ ආත්වල බං කැලසලි මත් වෙනකන් සිනිවල බදු හිස් බලපං හැඩි කළ නිති දෙවුන් ඉරුවත් කර මැති හින්නකේ බා වැළපෙන සෙනාවක් මුලසුණු කර පිනාගත්ත තරවිය ගනුන රබලම විය තැන මැත හිනාගත්ත මේ වතන විනාවක්ද හින මොලවල පිරියාලින්ට රට ගිය කිය හිතා ඉන්න සියවිය වෙලා පියාසන්න වරාම තව තව විඩා මැවුන ඇස් කිඳාම බැස රට වටාම මුරගස් වදාලන බණට වදාලන කනට මනායක අතර අධාරමික පාස් ඉති මිනිමිරි කිලියනති කළ මැසිවිලි සතරගුල්ල බැලි කහරෙත්ත සැනින්ගල විනි කතරෙන් මැන සිතිවිලි අදකින් ඇඳලත් ඇවිලි ආනිලින්ද රතින් තෙතැ පිටින් බැලිසක් කිලි අඳ ගොල්ලු තාම වෙලු වන්දි පුද්දලා ಹಂಗವೇನು ಪಾಲು ಗೇಲು ಅಲಂಬಿದ್ದಲ್ಲ ಆ ಸಿಂಗದೇನು ಅಂದವೇಲು ಮತ್ತ ತನ್ನಲ್ಲ ತವ ನಂದ ಸೆನವು ಕಾಲಗಾಲೆ ಹತರಮ್ಮಲ್ಲ ಪೀನ ಪಯೋದರ ಆಗಿಲ್ಲೇ ವ್ಯಾಗಿರು ನದ ಹೀನವಯೋ ವೃದ ಉನ ದಮಿಲಿಗ ಬಿನಿ ಕತ ಪೀನವೈವ ಪನಸಹಾಯ ಮಾತ್ರ ಮ್ಯಾದ ಯುದ್ಧರತ ಪೇನ පැතුම සයිනයිඩ මනිවන්නුබට පුත යුද්ධට ආරාන්දින අතරමැද ගන්න කතරටට මදි පතොර අක්තරවලි වෙඩි කක ජනතපති අතර පතර මුල්ලෙ හොර කතවමට පනි මරණ පතරවලින් ගැට ගසාම සැම නින්දක යපන පැත්ත මන්දක ඝාතනයක්ද වින්දිත භීෂණයක් බදන් ඇත අන්ටනයක් ගෙන දුන් විට සායනයක් තුනෙන් දෙක පාදනයන් කටින් කන්න මුතු ඇටයක් අතින් අත කිය කාට මැති හාට විස්සක් නැහිසත් සියනාව කාරණාව ඉක්මනා ගිස්සත් කීන ගාව තාම මම රිද්දන් රට විකත් ගිය පාර කතිර ගාපු කුක්කන්නද මැක්කන් පාර ගැත්තන් විලා ඉත්තන් අපිත් එන්නද රින්ගන්න පිත්තන් තව පුබ්බන් වෙස්සන්දර කුද්දන්න ඉම්බත් තව පුක්කක් පළවද්දන්න තාස්සන්න පිම්බත් කන හැත්තර රට පට්ටම් වල ඉඳන්න Thank you. සතුටි ලකවෙල සතගෙනින් නෙලේ